ධර්මානුශාසනාව අපවත් වී බදාළ ගලයාය විහාරාධිපති පූජපාද මාහෝ සුමේද ස්වාමින් වහන්සේ ඉපැතු ධර්මානුශාසනාවක් දැන් ප්‍රචාරය කරමු Amém. එම භාවනා සංගමයේ ප්‍රධානව කටයුතු කරන කයිනේරි උපාසක මහතා එසේම තලංගෙදර පරිබණ්ඩාර උපාසක මහතා ඇතුළු මේ ගායක පිරිස දැන් මේ මොහොතේ ව්‍යංජන භාජන මහා රාජියා ඇතුළු පාත්‍ර 70ක් ආහාර භාජන පාත්‍ර 70ක් සහිතව කැවිලි දෙවිලි සහිතව මේ මහා පූජාව සත්‍යීම කිනිත බලාපොරොත්තු වෙන මොහොතයි. අපි මේ පූජාව පවත්වන්නේ සුභපතේ බුදුමහරහතන් වහන්සේලාට ලෝකේ බුදුරජාණන් වහන්සේට වඩා හිංකමුලක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්තයි. ගුණ කැටි කරලා ගත්තාම කොටස් තුනකට බෙදෙනවා. හේතු සම්පදා, ඵල සම්පදා, සත්‍යෝපකාර සම්පදා කියන මේ කොටස් තුනයි. හේතුූප සම්පදා යන්නේ අදහස් කරන්නේ බුදු බව උපදවන බුදු බව ලබා ගැනීමට ඕනෑ කරන කාරණාවලයි හේතු කියන වචනේ පාවිච්චි කරන්නේ. සම්පදා කියන්නේ සම්පූර්ණත්වය. අදුවක් නැති සම්පත්තිය කියන්නේ අදුවක් නැතුව සම්පූර්ණ වීම කියන එක. ලෝකුරා බුදු බව ලබා දෙන කාරණා අදුවක් නැතුව සම්පූර්ණ වීම හේතු සම්පදායයි. ලෝකුරා බුදු බව උපදවන කාරණා අතුරෙන් එකක් තමයි මහා කරුණාව කියන එක. ලෝකුරා බුදු බව ලබා ගැනීමට ප්‍රධාන කරුණ අතුරෙන් ප්‍රධානම හේතුව මහා කරුණාවයි. කරුණාව කියන එක සාමාන්‍යයෙන් කොයි හිතකයි චෛතසිකයක් වශයෙන් පවතිනවා. නමුත් ඒ කරුණාව ක්‍රියා කරන ආකාරයේ වශයෙන් සැලකනකොට බොහොම ටිකයි. හිතවතා තමන්ගේ හිතවතා දුකින් ගලවා ගන්න බොහොම කැමැති. හිතවත් නෑ යා තමන්ගේ හිතවත් නෑ යා දුකින් ගලවා ගන්න බොහොම කැමැති. මෞතිව දරුවන් දුකින් ගලවා ගන්න කැමැති. දරුවන් මව පියාණ්ඩුකින් ගලවා ගන්න කැමති සහෝදරයා සහෝදරී දුකින් ගලවා ගන්න කැමති සහෝදරී තමන්ගේ සහෝදරයන් දුකින් ගලවා ගන්න කැමති නමුත් ඔවුන්ගේ කරුණාව ඒ තරම් දුරට යන කරුණාවක් නෙවේ සීමා සහිතයි උජ්ජලයන් වශයෙන් හතරපත් දෙනෙක් දහ දෙනෙක් පනස් දෙනෙක් හැට දෙනෙක් ආදී වශයෙන් සීමා සහිත ගණනකටයි කරුණාව ලෝකුරා බුදුබව පතන බෝසතාණන් වහන්සේගේ කරුණාව එක්කෙනෙක් දෙන්නේ නෙවෙයි. ඇහැට නොපෙනෙන සත්‍යයගේ පතන් අතිවිශාල සත්‍යයතේ අසංඛ්‍ය ගණන් සත්‍යයන් කෙරෙහි උන්වහන්සේ දුකින් ගලවන අදහස දැරි අතිවිශාල දැරිය ඒකට මහා කියන වචනේ යෙදিলা දෙනවා. උන්වහන්සේගේ කරුණාවේ සීමාවක් නැහැ. සත්‍යයන් අරමුණු අනන්තයි අනන්ත සත්‍යයන් දුකින් ගලවා ගන්න අදහස බැරි මහා කරුණාවයි ඒ වගේම දුකින් ගලවා ගන්න යොදන ක්‍රියා මාර්ගයක් හිත ගැඹුරු විචාර පළල් එක ඒ නිසා මහා කරුණා කියනවා සාමාන්‍යයෙන් මෞපියෝ දරුවන්ට ආදරේ දරුවන්ට වෙදකම් කළාම වෛද්‍යවරයා නියම කරනවා මව්පියන්ගේ අතරනේ දරුවන් දෙන්නට බද්ධ කරන්න ඕනේ දෙන්න කිව්වට අත්තර ගලවලා දෙන්න කැමති වෙන්නේ නැහැ. උදේ මාස පින්නේ මේ දරුවන්ගේ බද්ධ කරන්න ජීවත් කරන්න නම් උදේ මාස පින්නේ දෙන්න කිව්වට එහෙම දෙන්න කැමති වෙන්නේ නැහැ. ආන් කරුණාව සීමා සහිතයි කරුණා ඉවර වුණා. නමුත් බුදු බව පතන භූතතානන් වහන්සේගේ කරුණාවෙම නෙවෙයි ඇත්තන් දෙන්න ආපු තැනදී ඇහත් දෙක දන් දීලා ලෝතුරා බුදු බව ලබන්නද ලෝතුරා බුදු බව නොලබා තුමිති අසංඛ්‍යාත සත්‍යයන් ප්‍රදාන අනන්ත සත්‍යයන් දුකින් ගලවන්නද ලෝතුරා බුදු බව ලබා ගැනීමට කුයිතරම් දන් දෙන්න ඕනද එක ලෝක ධාතුවක සීමා වී පෙළහත් මෙලෙසේ තාරකාවලට වඩා දන් දෙන්න ඕන. තාම බුදු බව ලැබීම තේ තරමට දන් දෙන්න ඕන. මේ දෙලක් සතලිස් ගානේ දෙලක් සතලිස් දාගම් ධනකට මහබෝල් පොළොමේ පතට වඩා මස් දන් දෙන්න ඕන. සතර මහා සාගරයේ දිය කඳට වඩා ලේ දන් දෙන්න ඕන කියා සඳහන් වෙන්නේ අදට ලොකු විතාල වස්තු වශයෙන් පවතින හින්දා නමුත් මේ මහ පොළොවේ පස්වාගේ නෙවෙයි මේට වඩා බොහෝ මහ පොළොවල් වල පස්වලට වඩා උන්වහන්සේ මත්තන් දෙන්න ඕනේ බුදු බව ලබා ගන්නද ඒක මත් නිසාද කරුණාව නිසා මේ සත්‍යයන් දුකින් ගලවා ගන්නද යම්තා අගුණ නැත්තම් අගුණ දුරු වෙනකම් ගුණ පුරන්න ඕන. යමක යමක ලෝභ සංඛ්‍යා අගුණේ තියෙනවා නම් ඒ අගුණේ දුරු වෙනකම් ඒ ලෝභේ දුරු වෙනකම් ඒ දේ දන් දෙන්න ඕන. දේසේ දුරු වෙනකම් මේ කාන්ති මෛත්‍රිය ආදී ගුණ පුරන්න ඕන. ඉතින් ඒක ටිකතරක් එහෙම පුරලා බෑ. ඒ අන්දමට ලෝතුරා බුදුබව පතන බෝසතාණන් වහන්සේ නමක් මේ ලෝකේ යම්තා හොඳයි කියා ගුණයක් තර එක ගුණයක් අනන්ත වාර ගණන් පුරුදු කරන්න ඕන. 100ක් වාර 200ක් වාර කෝටියක් ප්‍රකෝටියක් වාර නොව අසංඛ්‍ය වාර ගණන් පුරුදු කරන්න ඕන. එනිසා උන්වහන්සේගේ ගුණ සඳහන් නම් අසංඛ්‍ය ගණන් උන්වහන්සේට නම් පාවිච්චි කරනවා. එක එක ගුණේ සඳහා මේ අන්දමට එබඳු ලෝතුරා බුදු බව ලබා ගැනීම සඳහා තමන් වහන්සේ ජීවිතයේ දන් දෙන දාපු තැනදී ජීවිතයේ දන් දෙන මුංග පර්වතේ තාපද දෛත්‍යයෙන් පැවිදි වෙලා වැඩ ඉන්න කාලේ ගෝල පිරිසාගියා පළතුරු සයන්ද ඉතින් ගෝසාතානන් වහන්සේගේ ප්‍රධාන ගෝලයා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මෛත්‍රී භෝසතාණන් වහන්සේට කිව්වා දරු අපිට යන කියලා යන්න යනකොට අඳු බෑරුනේ ව්‍යාකර දෙන පැටව කංග තරමට බදින්නේ අඳුර තලතලා ඉන්නවා දැන් අර ඩෝලයන් ළඟගාලා කිව්වා දරුවෙනි දැන් මේ ව්‍යාකර දෙන බඩගින් ඉන්නේ ඔය සතුන් මල්ලලා කාලා ගාමා වූ මාස්ටර් ඇටකට කැබලි තියෙනවා නේද කොල්ලා ගේන්න කිව්වා දැන් ගෝල දිවිස ගියා ඕ රතානන් වහන්සේගේ ලය දැන් කම්පා වෙනවා කරුණාවෙන් කම්පා වෙනවා දැන් ජීවිත ගණනක් ගලවන්න මට වෙලාව ලැබුණා ලෝතුරා බුදු බවට මට පරමාර්ථ දාන පරමාර්ථ පාරමිතාව පුරා ගන්න දැන් මොහොත ලැබුණා කියලා දැන් හිතේ බලේ වැඩ කරනවා හින්ද බෑ තමන් වහන්සේ මට මේ තින් බලයෙන් ලෝතුරා බුදු බව ලබාගෙන දුර්විති අසංඛ්‍යක් සත්‍යයන් ප්‍රදාන අනන්ත රත්නයන් සංසාරයෙන් ගලවන්න ලැබේවා කියන අර ව්‍යාප්ත දින ළඟට පැන්න ජීවිතයේ දන්දුන්නා මහ පොළොව කම්පා වුණා ඒ මොහොතේ ඉතින් ඔය අන්දමට ජීවිතේ දන් දෙන්න ආපු ජනදී දන් දෙන්න ඕන. ඇයි ඒ දන් දුන්නේ? අනන්ත සත්‍යයන් සංසාරයෙන් ගලවා ගන්නද? ඒ පමණක් නොව තමන් වහන්සේ මුදුපා පතන බෝසතාණන් වහන්සේ නම පාරමිතා පුරංග බොහෝ උත්සාහ ගන්න ඕන මහා ලෝමහත් ජාතකයේදී අපමහා බෝසතාණන් වහන්සේ කල්පනා කළා මගේ අනික් පාරමිතා නවය නම් හුඟා දියුණු වෙලා තියෙන බව මට දැනෙනවා නමුත් මේ පාරමිතා නමේ හිත අපහසු පාරමිතා උපේක්ෂා පාරමිතාවයි උපේක්ෂා පාරමිතාව කියන්නේ කොයිකත් එකයි කියලා සලකන්න පුළුවන් ශක්තියක් හොඳක් ලැබුණත් එකයි නරකක් ලැබුණත් එකයි. නින්දාවක් ලැබුණත් එකයි ප්‍රශංසාවක් ලැබුණත් එකයි. හිතවත් පිළිස ලැබුණත් එකයි හිතවත් පිළිස වෙනස් වුණත් එකයි. ඔය හැම එකක් එකක් හැටියට වෙනසක් නැතුව තමව හිතන්න පුළුවන් ශක්තියට උපේක්ෂාව කියලා කියන්නේ ඒකත් හිතන්න පුළුවන් බව. මේක දැන් මගේ පුරතරන් දියුණුවද කියලා බලන්න ඕනේ. ඒක දිනු නැතුව ලෝතුරා බුදුබව ලබන්නද බෑ. ලෝතුරා බුදුබව නොලබා අසරණ සත්‍යයන් දුකින් ගලවන්නද බෑ. එකතිය සාධිසක් නිරා දුකේ අනන්ත සත්‍යයන් දුක් විඳිනවා. പ്രേතාපාය අනන්ත සත්‍යයන් දුක් විඳිනවා. දිවිසංආපාය අනන්ත සත්‍යයන් දුක් විඳිනවා. මේ තුන් භාවයේ සත්‍යය බොහොම දුක් විඳිනවා. මේ ජාති ජරා මරණ දුකෙන් සත්‍යයන් පෙරෙනවා. ඒ සත්‍යයන් දුකින් ගලවන්න උපේක්ෂා බාරමිතාව නොපුරා බෑ. කොයිතරම් දුරට මගේ උපේක්ෂා බාරමිතාව පිළිලද කියලා බලංග දැන් Taman වහන්සේට හිතක් පහළ වුණා. නෑදෑයෝ කිව්වා දැන් මව්පියන් මැරුණා දැන් ඔබතුමා විවාහ වෙලා මේ බුදලේ බලා බලාගෙන ඉන්න කියලා මේ වචනේ උන්වහන්සේට පුංචි ළමයි වැලි වැලි වැලි බස් කියනවා වාගේ වැලි වලට බස් කියලා ගැන්දර කියලා කතා කරනවා වාගේ ඒ ජීවිතේ ගත කරන්න කිව් වචනේ මොකද සාරනේ උන්වහන්සේ දන්නා මේ අනිත්‍ය ස්වභාවය කියවා මේ ශරීර තුරුව කතර කොටක් බව දන්නවා මේවා අතහර දානවා යන්න වෙන බව දන්නවා ඒ නිසා තමන් වහන්සේට ගැන අල්මක් ආසාවක් නැහැ නමුත් දැන් උන්වහන්සේ කල්පනා කරනවා මම මාන වෙන්න ඕන. මානව මාන වෙලත් බෑ. මොකද මං අඳුරන කොහොමද නා මං ළඟට එන්න ආවොත් ලාභ කීර්ති ප්‍රශංසා වැඩි වෙනවා. මට ඒ වයින් අවශ්‍ය නෑ. ඒ නිසා මං හිතමාන කරන්න ඕන. හිතෙන් දුරදහම් පුරන්න ඕන. මම හිතමාන කරනවා කියලා තමන් වහන්සේගේ ලක්ෂ ගණන් මහා ධනයේ අරතු දොර පිටින් කැමති කෙනෙක් ගණිත්වා කියලා අසරණ සත්‍යයන් දුකින් ගලවා ගන්න දාන පාරමිතා බිලි මරේ තමන් වහන්සේ අරගේ අතහැර දාලා ඇලිවට පිටින් පිටත් වෙලා ගියා මේ යන්නේ තමන්ට කරදර ලැබෙන්නේ කොයි ගමකද ඒ ගමේ වැඩිපුරින් මේ යන්නේ කරදර ලැබෙන ගමේදී තමයි තමන්ට උපේක්ෂා පාරමිතා පුරන්න පුළුවන් එහෙම යනකොට එක්තරා ගමක ළමයි පටන් බොහොම නපුරුයි රෞද්‍රයි ඒ ගමේ පාරේ යන හැත්තන්ද රටගේ යාකොල තිහිල්ලෙන් දාලා ගැටෙන්න අදිනවා. නැගට අනුදානා දානවා, ගලි වලින් දානවා, මුල් වලින් දානවා, තෙල දානවා නොඑක ආකාරයෙන් අතරණයන්ට කරදර කරනවා. දැන් අප මහා බෝසතාණන් වහන්සේ මදම හොඳ ගම හම්බුණා. කියලා බොහොම සන්තෝෂ වුණා. දැන් උන්වහන්සේට කරදර කරනකොට බැලුවා කොහොමද මගේ හිත කියලා කිසි අමුත්තක් නෑ නිකන් ගලකට මල් දැම්මත් එකයි මේ අතුති අපිරිතිර්දයක් දැම්මත් ගලේ වෙනසක් නෑ දැන් මා පොළොවට සුවල දැම්මත් එකයි කසල දැම්මත් මා පොළොව වෙනසක් නෑ ඒක පිළිගන්න වෙනසක් නෑ වාගේ Taman වහන්සේගේ හිත තේනවා දැන් කිසිම කෝපයක් එන්නේ නෑ අර තරම් නරුණු දේ කළා Taman වහන්සේගේ අදතුටක් නෑ වැඩි හිටියෝ කියනවා දරුවෙනි ඔය අතරණයා උඹලා කරදර කරන්න එපා බලාපල්ලා යන හැටි අහිංසක තාලෙන් Tamanගේ පාදි යනා නේද කියලා අර කරදර බලක්වන්න අද නැත්තුක නම කියන්නේ මොකුත් නෑ බලන්නේ නෑ ඒකත් එකයි කරදරත් එකයි දැන් Taman වහන්සේ කොරණට ගිහිල්ලා සෝම් මේ මේ අතටික අරගෙන ඔන්නට කියලා විදාගත්තා දැන් අර බොහොම ළමයි ඇවිල්ලා උන්වහන්සේගේ කලේ කෝටු දානවා නාහේ කෝටු දානවා ඇඟට වැලි වීසි කරනවා ගල් වලින් දාන ඇඟට කෙල දානවා ඔය අතර සමහරු කෑම ගෙනත් දෙනවා නමුත් කිසිම දෙයක් නැහැ ඔය අන්දමට Taman වහන්සේ බැලුවා දැන් හොඳයි මේ පුත උඹේ උත්තේජා බාරමිතා කිසි වෙනසක් නැහැ මේක නිකන් ගලණීයක් වාගේ තියෙන අනාත්ම ලක්ෂණ භාවනාව සංසාරේ බුද්ධ ශාසන වලදී ලෝතුරා බුදු බව පතන බෝසතාණන් වහන්සේලා සංසාර උපේක්ෂා ඥානේ දක්වා විදර්ශනා ඥාන දිනු කරලා තිබෙන නිසා මේ ශරීර කුඩු නිකන් ධර්මිතියක් වාගේ පනකොල මිතියක් වාගේ නිකන් පස්වදක් වාගේ නිකන් තරම තේත දිනු ඒ නිසා මේකට කෙල දරුවක් තමක් නැහැ මේ වැලි වලින් තරුවක් තමක් නෑ කෝටු වලින් යන්නක් තමක් නෑ කිසි වෙනසක් නෑ තමන් වහන්සේ දරුවා දැන් හිතේ බොහොම හොඳයි හිතේ වෙනසක් නෑ කෑම ගෙනත් දෙන්නම් ගන්න වෙනසකුත් නෑ ඔය අන්දමට තමන් වහන්සේ උපේක්ෂා පාරමිතා පිරුවේ මේ අසංගතයන් දුකින් ගලවන්න උන්වහන්සේට තපදීන්න තිබුණා එහෙම ඉඳලා පාරමිතා පුරන්න බෑ දැන් තමන් වහන්සේ ලබන කරදර වලදී කිසිම කෙනෙකුට හිංසාවක් දීදාවක් නොකිරීමේ සීල පාරමිතා පිරුණා. තමන් වහන්සේගේ ලෞකික සප අතහැර දැමීමෙන් නෙක්ඛම්ම පාරමිතා පිරුණා. ඒ වගේම පාරමිතා පුරා ගන්න ඕනෑ කරන කාරණා උපකාරක ධර්ම නම් මේවා උපකාරක නොවන ධර්ම නම් මේවා කියා දෙක වෙන් කරලා බෙදාගෙන පාරමිතා පිරීමට බාධකයන් අකුසලයක් උපන්නා නම් වහා ප්‍රඥාවෙන් අකුසලයේ දුරු කරලා පාරමිතා පුරා ගන්න අවශ්‍ය කුසල් හිත උපදවා ගන්න ප්‍රඥා පාරමිතා වහන්සේ දිනු කළා තමන් වහන්සේගේ සංතානි ආසා කෝපාදී යම් කිසි පාපයක් වෙනවා ඒක දුරු කරන්න බලවත් උත්සාහය ඇති කරගත්තා වීර්ය පාරමිතා විරුවා අනුන්ගේ ලැබෙන කරදර පීඩා සාපි පාසාදී තන හඳකුණේ පුතුවක් නෑ තෝරා ගන්න දෙයක් නෑ ලැබෙන සීතල උණුසුම මේ ආමේ තාපිපාතාදී දුක් විඳින ශාන්ති පාරමිතාව පිළිවා තමන් වහන්සේ කල්පනා කළාම සත්‍ය පාරමිතා පුරමිතියා දැක්සාන ඒ සත්‍ය පිහිටීමේ තමන් වහන්සේගේ සත්‍ය පාරමිතාව පිරුණා සංඝේ මේ පාරමිතා මම පුරන් නුවණේ අධිෂ්ඨාන කළාන ඒ පාරමිතා උද සිටීමෙන් අධිෂ්ඨාන පාරමිතා පිරුණා හැම දිනාටම සපතක් වේවා කියලා දපදෙන හිත උපදවා ගැනීමෙන් මෛත්‍රී භාවනිකාව පිරුණා. මේ අන්දමට තමන් වහන්සේගේ ඒ ආත්මයේ දසපාරමිතා පිරුණා. ප්‍රධාන කාරණු උපේක්ෂා පාරමිතාවයි. මේ බුදු බව ලබා දෙන කාරණා අනන්ත සත්‍යයන් ගැන කරුණාව නිසා ඒ වාගේ දුක් විඳ එදා අප මහ බෝසතාණන් වහන්සේ ජේතුත්තර නගරයේ සංජේනම් මහ රජුගේ කුසතිනම් දිබ්බිතව කුසාප බෝසතාණන් වහන්සේ උපන්නා. දසම සැරයනේ තමන් වහන්සේ බිහි වෙන මොහොතයක් අරගෙන දීමුනේ අම්මේ දන් දෙන්න දෙයක් නැද්ද කියලා අසුවා. දරුව තියනවා කියලා ලංකාවේ කොට්ටනියක් අතේ ඉස්පර්ශ කරමින් අල්ලාගෙන හිටියා. දැන් අප මහ බෝසතාණන් වහන්සේගේ ලදරු වයස තනුණා. දැන් මව්පියෝ ආදරයෙන් ලක්ෂයක් වටිනා රම් පළඳනාවක් හදලා කරේ දැම්මා. ඉතින් කේමව වරුද ගලවලා දානේදී මතෙන් දන් දෙනවා මේ පොන්ති දරුවා. නැවතත් ලක්ෂයක් වටිනා පළඳනාවක් පැලඳලා ඒකත් ටික දවසකින් දන් දෙනවා. නව වාරයක් මේ ආකාරයෙන් තමන්ගේ කරේ පළඳින ඒ පළඳනා දන් දෙනවා. දැන් අම් වයස අතේදී තමන් වහන්සේ අද උද බද්ද පරියන්කේ වැඩ ඉඳගෙන කල්පනා කරනවා මේ මගේ ඇස් යම් කෙනෙක් ඉල්ලුවා නම් මම ඇස් උපුටා දන් දෙනවා යමෙක් හිත ඉල්ලුවා නම් මම හිත කපා දන් දෙනවා යමෙක් කදමස් පිට ඉල්ලුවා නම් මම කදමස් පිට නෙළුම් අලයක් උදුරන්නා වාගේ උදුරා දන් දෙනවා යමෙක් මස් ඉල්ලුවේ නම් මස් මම මස් දාන් දෙනවා යමෙක් ලේ ඉල්ලුවේ නම් මම ලේ දාන් දෙනවා කියා තමන් වහන්සේ කල්පනා කරනකොට දාන චේතනා කුසල බලයෙන් මේ මහ පොළොව ගර්ජනා කරමින් සම්පා වෙන්න පටන් ගත්තා සබ්බේ වල අත්කොල ගන්න දුන්නා මහා ධර්මයා සාදු සාර දෙන්න පටන් ගත්තා මේ ආකාරයෙන් උන්වහන්සේ සංසාරයේ දාන පාරමිතා පුරුදුකම නිසා මේ ආකාරයෙන් බාහිර දන් දීම සුරුදයක් උන්වහන්සේට මේ ජීවිතයේ සම්බන්ධයම් අවයව ශරීර අවයවයන් දන් දීම ජීවිතයේ දන් දීම තමයි ප්‍රධාන දානේ වශයෙන් සැලකන්නේ දැන් සුරස් වෙන වියේ විවාහ කරලා මේ ඒ කුමාරයා රාජ්‍යයට පැවරෙව්වා ඒ වෙලාවේ මංගලහස්ති රාජයා දන් දුන්නා කියලා නුරවාදී තිබුණා දැන් සංජය මහ රජුරුවන්ද සඳ මහ රජුරුවන්ද නුරවාදී සිටිලා කි ඔබගේ පුතා වර්තගිරියට යවන්න දැන් අමාත්‍යෙක් යවලා මේ කාරණේ පුතාට කියන්න නියම කළා ඒ වෙලාවේ ගිහිල්ලා මේ අමාත්‍ය අඬ අඬ අයිමා කාරණේ කියන්නට බාතියාපම් බය නැතුව ස්වාමීන් වහන්සේ මංගල හස්තිරාජයා දන් දීපු නිසා මහ ජනයා පිටිලා මෙන්න දෙයක් දන් දෙන්න බැරුවද මේ තරම් මේ තරම් වටිනා දෙයක් දන් දුන්නේ කියලා පිටිලා ඔබ වහන්සේට වංශීයට යවන්ද මහජනයා ඔබ වහන්සේගේ තියානන්දයට නියම කළා ඒ පණිවිඩය කියන්නයි මං ආවේ පුත අනාත්‍ය මම බාහිර දෙයක් දන් දෙන්නට පොදුමයක් නෙවෙයි මේ මේ තම බය ජනක සංසාරේ දුකින් ගැලවෙන්න හිත අපහසුයි සංසාරයේ පරිසරන සත්‍යයට දන් දීමෙන් ලැබෙන විපාකයේ මිස වෙන සත්‍යයක් ලෝකයට නෑ ඒ නිසා දරුවෝ මම බාහිර දෙයක් දන් දෙන්නේ පොදුමයක් නෙවෙයි මම මේ ඇත්තෙන්දුවා නම් මම ඇත්තන් දෙනවා ජීවිතෙන්දුවා නම් ජීවිතේ දන් දෙන ඕක දුරු දෙයක් බලලක් නෑ පුතේ යාට කියන්න මම බොහොම සතුටු වුණා නමුත් මම සත්ත සතක මහදානයක් දෙන්න ඕනේ බවපමණ යාට දන්වාන්ද සත්ත සතක කියන්නේ එකවර දෙය 700 700 දැන් දන් දීමයි මේ අත්යන් පස්තියයි දාතයන් පස්තියයි දාදී පස්තියයි රජ කුමරියන් පස්තියයි ඔය අනුදමත් එක එක වර්ගයෙන් හත්ති හත් කියලා හින්දාන් දෙන්න මේ දානේ මට දීලයි මම වර්ග ජීවිත යන්නේ මේ පරිවිදේ කියාපම් පුතේ දැන් මේ ආකාරයෙන් අනිත් දවසේ මේ දානේ දූදානම් කළා අපි මේ ඔය අතර අපමහා බෝසතාණන් වහන්සේ මද්දි දේවියගේ කාමරයට ගිහිල්ලා වාඩි වෙලා කියනවා උඹ මගේ ධනයක් උඹට තියෙනවා. පියා සංතක ධනයක් තියෙනවා. මේ දෙකම අරගෙන උඹ හිතාගන්නයක් කරපන්. මද්දි දේවිය කියනවා මේක මෙහෙම වචනයක් කියගෙන මොකද අද මෙහෙම කියන්න හේතුව අමුත්තකට කිව්වා නේ කුණ්‍ය හිතානියක් කරන්න ඕනේ. පළවෙනියට ගෙනියන්න සින්තම්පත් කිරීමක් කරන්න කියන එකයි මේ ලෝකය ඉදිත් අමදේදී වටේට දිනුවට බැලඳ බැලගෙන දිනුවින්න දිනුවම කන්නේ නැ වෙන කෙනෙකුට කන්දක් නැතුවා වාගේ මේ ලෝකය තමන් කන්නේ නැ ගන්නෙන්නේ නැමයි ලෝකේ ස්වභාවය නනිකානා පරං අත්ති පතිත්තා හොන්ති පානිනං දානේ ලැබෙන පිහිට අන් කිසි පිහිටක් ලෝකයට නැහැ ඒකයි මම ඔබට කිව්වේ. ඇයි එහෙම කියන්න හේතුව? මම වර්ධගිරියට යන්න වෙලා තියෙනවා. ස්වාමීනි, ඔබ වහන්සේ යන තැනට මාත් යනවා. ඔබ වහන්සේ සමග මගේ මරණය වෙනසක් නැහැ. මේ ගැතුණා වූ කුසල දේවි අනන්ත පටන් ගත්තා. දැන් අපේ රාජ්‍ය පුතා යෑමෙන් නැත්තම් නැති මේ වගේ වගේ ආරක්ෂා රහිත වෙන ආරක්ෂාවක් නැති වෙනවා. ඉයා මම දිය ඇද මම මැරෙන්නේ මේ කන්දේ තන මැරෙන්නේ මේ වතවිත කාලා මැරෙන්නේ මේ දෙල්ලි වැලලා මැරෙන්නේ මේ කියා රජුරවන්ට ගිහිල්ලා කිව්වාම සංජය රජතුමා කිව්වා කනගාටු වෙන්න එපා මේ වෙලාවේ පුතා යව්වා පස්සේ ගෙන්නා ගන්න පුළුවන් කියලා දැනතුවා දැන් මම මා භූතසානන් වහන්සේ සත්පත්තක මහදාන දීලා සත්පුරුවන් ගබඩා අරවලා කැමති කැමති කෙනෙකුට සත්පුරුවන් ගන්න නියම කළා දැන් බොහෝ දෙනා Tamanne ගෙනියන්න පුළුවන් තාක් පුළුවන් ගත්තා. දැන් Taman වහන්සේ දුරොත් මුදුන් දී වැඳගෙන දාන පාරමිතාව සිහිපත් කරමින් මේ කුසල බලයෙන් මට සූවිසි අසංඛ්‍යයක් සත්‍යයන් ප්‍රදාන අනන්ත සත්‍යයන් සංසාර දුකෙන් ගලවන්න ලෝතුරා බුදු බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහ බෝසතාණන් වහන්සේ මෞපියන් වැඩලා සමු අරගෙන ගමන් කරත්තේ යනවා. එසේ යන විට තමන් වහන්සේ ළඟට බමුණු හතර දෙනෙක් දුවගෙන ඇවිල්ලා කියනවා ස්වාමීනි අපට දන් දන් වේලාවට එන්න බැරි වුණා. දැන් අපට මේ අතුන් හතර දෙනා දෙන්න ඕනේ. දැන් අතුන් හතර දෙනා ලින්ගෙ දුන්නා දන් දෙනකොටම දීවි පුත්‍රයා හතර දෙනෙක් ඇවිල්ලා මුවගේ අරගෙන සමාහනේ අදිනවා. තව ටිකක් දුර යනකොට එක්තරා බමුණෙක් කිව්වා ස්වාමීනි මට මේ ගමන් කරත්තේ ඕන. ගමන් කරත්තේ දන් දුන්නා දැන් පයින් යනවා. ඒ පයින් මේ දෙවියන්ගේ ආනුභාවය එක දවසෙන් තේතියට ගිහිල්ලා Taman වහන්සේ වංකගිරියට දැන් ගමන පිටත් වුණා. ඒ වෙලාවේ සද්දේ වැඩතුමා විස්තම් දෙව්පුත්‍ර අල්ලගහලා දීවා පුත්‍ර දිව්‍ය පුත්‍රය අද අපේ විස්තන්ත රජතුමා මේ එනවා තාපසයි දෙයින් දිවෙන් ඒ නිසා දෙදෙනාටම කුටි දෙකක් මලාපන් හොඳ පළතුරු ගස් මලාපන් මල් ගස් මලාපන් දීපකුණු මලාපන් බුලත පහල පිළියෙල කළ පාතියලා විස්කම් දෙවකුත් එව්වා ඒ ආකාරයෙන් කළා දැන් දෙදෙනාම ගිහිල්ලා තාපස පරිද්දෙන් පැවිදි වුණා. උන්තිලා ළමයි දෙන්නට තාපසයන් අංගලා ඔහොම ඉන්නකොට ජූතක බමුණ ආවා. මේ අමිත තාරපනානන් භාර්යාව කිව්වා මට ආරංචි වෙස්සාන්තර රාජ්‍යෝ හිමාලයේ වංශදී ඉන්නවා ඕනම ඉල්ලුව දෙයක් දෙනවා කියලා දාසයක් ඉල්ලාගෙන වරෙන් කියලා ජූතක බමුණාට ප්‍රකාශ කළා දැන් ජූතක බමුණා ආවා මොකද ආවේ කියලා අතුවා මට ආරංචියක් තියෙනවා පස්මහා ගමෙන් වතුර පුළුතරම් අරන් ජීවත් ගමේ වතුර ඉවර වෙන්නේ නැතුව වාගේ ඔබ වහන්සේගේ ශ්‍රද්ධාව ඉවර වෙන්නේ ඉවර නොවන ශ්‍රද්ධාවක් නොකෙවෙන ශ්‍රද්ධාවක් කොයිතරම් දන් දුන්නත් දැන් ඇති කියලා සෑහීමකටපත් නොවන ශ්‍රද්ධාවක් ඔබ වහන්සේට තියනවා කියලා ආරංචි කියලා මං ආවේ මේ දරුවන් දෙන්න අපේ ගෙදර වැඩකාරයන් බවට පමුණවාගෙන එක්කියන් ගියාවේ වැඩකාරයන් ඉල්ලා ගන්නයි යාවේ මේක ළමයි දෙන්නට වුණා. ඇයිද ගමන් ගිහිල්ලා සැඟුණා දැන් බෝසතාණන් වහන්සේ බොහොම හොඳයි ආපු එක කිසි වරදක් නෑ ළමයි දෙන්න දැන් අර ජීවේ බැලලා කරවටක් බැලලා නුඹල වලින් උන්වහගෙන ඉන්නවා බෝසතාණන් වහන්සේ කුටිය පිටි පිටිපස්සට ගිහිල්ලා පුත ජාලිය කියලා අද ගහනකොටම කල්පනා කළා පියා කතා කළා බමුණාගේ මරුවත් මොන දේ කළත් පියාට දී කරු වෙන්න ඕන කියලා ජාලිය කුමාරයා ඇවිල්ලා දකුණේ පතුල පිට හිත තබාගෙන අඬනවා කුෂ්ණා දිනාගෙන කී අඬ ගැහුවා ඒ දරුවා සිය අඬ ගන්න නිසා සීතල තම සාවතාරයේ පුරුදු වෙලා තිබුණා කනලා දෙන්නේ නැහැ ඊයාට සීතල තම නිසා ඇවිල්ලා මං පතුල උඩ ඔළුව තබාගෙන අඬනවා දැන් භූතතාවයන් වහන්සේගේ කඳුළු වලින් ළමයි දෙන්නාගේ පිට තෙමෙනවා ළමයි දෙන්නාගේ කඳුළු වලින් භූතතාවයන් වහන්සේගේ පතුල් තෙමෙනවා බුදුසසුනන් වහන්සේ කියන ධර්මයේ මම මම මගේ දාන පාරමිතාව සම්පූර්ණ කරගන්න උඹලා උපකාර වෙන්න ඕන මේ අමුදරුවන් දන්වදී ලෝතුරා බුදු වෙන්නට උඹලා මං නැවක් මේ යානාවක් මේ කරගෙන මම සතර දුකේ කොට වෙලා නුඹලා දෙදෙනා අනන්ත සත්‍යයෙන් සංසාරයෙන් ගලවන්න ලෝතුරා බුදු බව ලබන්න දරුවන් දන් දෙන්න ඕනේ ඒ නිසා මගේ පිනට බාධා කරන්න එපා. දරුවෙනි කැමති වෙන්න දැන් දරුවෝ දෙන්නා කැමති වුණා. අතපෑන් වත් කරලා දැන් යුදක බමුණාට මේ දරුවන් දන් දෙන්නා දෙන වෙලාවේ මාතලුව ගර්ජනා කරමින් සම්භාවින්න පටන් ගත්තා. දෙවියෝ මල් ඇති ගැත්තේවා. දැන් යුවතක බමුණ අකාරුණිකයි. දැන් අදලා මේක ළමයෙකුගේ දකුණු අත අනෙක් ළමයෙකුගේ වම් අතයි දෙක එකට එකතු කරලා බැඳා බඳලා වැල් කෑල්ලකින් දැන් පිට දෙකට තලනවා. අයියාට පාර නොවදීවා කියලා නංගි පිට අල්ලනවා. නංගිට පිටට පාර නොවදීවා කියලා අයියා පිට අල්ලනවා. මේ ආකාරයෙන් තලතලා යනවා. මේ ගැඹිර නරකට බමුණා හිටලා වැටුණා. බමුණා වැඩෙනකොට මේ දරුවෝ දෙන්න අඳාගෙන ඇවිල්ලා තාත්තේ අපි අපේ වාගේ කෙනෙකුට දන් දුන්නේ ඇයි හොඳ කෙනෙකුට දන් නොදුන්නේ ඇයි කියලා අඳා අඳා කියනකොට බමුණාව ඇවිල්ලා ඒ තල්ලාගෙන යනවා නෙළුම් ගැටුම් හිස්මේ වාගේ දොස් මුදුන්දී වැඩගෙන කියනවා පියාණන් වහන්සේ අපේ පිටින් ලේ වැగిරෙනවා බලන්න හොඳයි කියමින් ආපසු බල බලා ගමන් කරනවා දැන් වැහුණා ඒ වෙලාවේ මේ කුංචි දරුවන් දෙන්නා ගාක දන්නලා ජීවිතන බන්නා පැත්තක හිතාගත්තා. දෙවියන් දෙදෙනෙක් ඇවිල්ලා මේ පියාගේ වේතෙන් එක දේවතාවෙක් පේනවා. මවගේ වේතෙන් අනෙක් දේවතාවා පේනවා. ඇවිල්ලා මේ ළමයි මුදලා සුවඳ පැනින් නාවලා දිව්‍ය භෝජන තණ්ඩ දීලා සුවඳ ඇඳන් මවලා පියාගේ වේතේ පුතා තුරු කරන් හිතාගත්තා මමගේ වේතෙන් අනේ ක්‍රිෂ්ණා දිනාවන් තුරු කරගෙන හිතාගත්තා දැන් පාන්දර එළි වෙනකොට මේ ළමයි දෙන්න ගෙනල්ලා අර ගහමුල තියලා ගියා දැන් දෙවියන්ගේ දේවාම භාවයෙන් ජූතක බමුණාගේ ගමට යන්න දුන්නේ නැහැ දෙවියෝ සංජය මහ රජු ශිවිදක සම මහ රජුගේ මාලිගාවට යන්න හැරෙව්වා දැන් මේ බමුණාට පාර ගරදිලා යන්නේ තම මහරජුලගේ මාලිගාවටයි. මාලිගාවට ගියා. මම මහජතුමා මේ ධර්මයන් දෙන්න දැකලා දීවා පුතේ මෙහෙන්ද කියලා මේ එතකොට කියනවා තමන් කතා කරලා කිරියත්තේ කීයේ අපි 16න් බවට දාන දුන්නා. අපට එන්න බෑ කියලා උන්තුණක් කාරණේ රටුන අඳන්න පටන් ගත්තා. බොහෝ ත්‍යාගී භෝග දීලා දරුවන් දෙන්න ලබා ගත්තා. දැන් අප මහ බෝසතාණන් වහන්සේලා ඒ දරුවන් දෙන්න අම්මේ ගැන කනගාටු වුණාද කනගාටු වෙලා කල්පනා කළා ජීවිතේ මන්න මරලා හරි ධර්ම දෙන්න ගේන්න ඕන දැන් බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මේ බුදු බව පතන බෝසතාණන් වහන්සේලා දරුවන් දාන දීලා දුක් වෙන එක චාරිත්‍රයක් නෙවෙයි ඒ කොට විස්තරයෙන් මේ මෙහෙම හිතන්නේ කොහොම නරකයි හිතන හිතවිල්ල දරුවන් දන්නෝදී බුදුනේ කවුද? බුදු වෙන හැම මගුවත්තම යන දරුවන් දන් දීලායි බුදුනේ. දන් දුන්නා දීපු දේ ගැන හිතන්නේ මොකද? ආශා කරන්නේ ඇයි? තෘෂ්ණාව තියාගෙන දන් දුන්නේ ඇයි? ඒ නිසා මේ ආශාව දුරු කරපන්. දන් ගත්තට කැමැත්තක් කෙනෙක්වා කියලා හිතාපන්. ඊළා තමන් වහන්සේ අපර චේතනාව සුද්ධ කරගත්තා. දැන් යම් කිසි විදියකින් අප මහ බෝසතාණන් වහන්සේ දරුවන් දෙන්නා දන් නුදුන්නා නම් මහ බෝමැල වැඩහිඳ පස්මරුන් දිනා ලෝතුරා බුදු වෙන්නේ කොහොමද? උන්වහන්සේ දරුවන් දෙන්නා එදා දන් නුදුන්නා නම් සංසාරයේ දුක් විඳින අසරණ සත්‍යයන් කාගේ මුහුණ බලා සංසාරයෙන් ගැලවෙන්නද? එදා උන්වහන්සේ දරුවන් දෙන්නා දැන් නොදුන්නා නම් අර ධර්ම ආලවක යාත්‍යා දමණය කර මිනී මස්තන ආලවක යාත්‍යා දමණය කර අමා මහ නිවන් ලබා දෙන්නේ කවුද? එදා තමන් වහන්සේ දරුවන් දෙන්නා දන් දෙන්න අකමැති වුණා නම් මිනී මරු අඟුලි මාල දමණය කර අනුසක භාවයට පත්ව රහත් බව ලබා දෙන්නේ කවුද? එදා තමන් වහන්සේ දරුවන් දෙන්නා දන් නොදුන්නා නම් ලෞතුරා බුදු බවට පැමිණි මොහොතේ තමන් වහන්සේට පෙරළූ ගල දේවදත්ත තමන් වහන්සේ මරණට පෙරළූ ගල මහ පොළොවේ ගල් දෙකක් මතුවලා අරගෙන එන්දරදී වලක් වයිද එදා තමන් වහන්සේ දරුවන් දෙන්නාට නුදුන්නා නම් එකතිය සිටින යන විජේතුරා රාජ්‍යයේ සම්දෙන් රජ සිඳීද එදා තමන් වහන්සේ දරුවන් දෙන්නාට නුදුන්නා නම් දුර්යබුදු මම මන්නේ බබන්න දුරු දෙයකට මහා ධර්මයන් උන්වහන්සේට අල්ලයිද එදා තමන් වහන්සේ දරුවන් දෙන්නාට නුදු නාන 5000ක් කල්මේ සාසනය තුල නිවන් දොර හැර තබන්නෝ කවුද එදා තමන් වහන්සේ දරුවන් දෙන්නාට නුදු නාන ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට අත්ති ධාතුන් වහන්සේට ගලදු පාත්‍රයක සුවාදු දාසක් ධර්ම සංදේශ ගලදුද අමා මහ නිර්වාණ මාර්ගයේ වරවා ගන්නෝ නිර්වාණ මාර්ගයේ පාදා ගන්නෝ කවුද? ඒවා කෙනෙන්නේ නැහැ. ඒ නිසා ධර්මයන් දෙන්නා දන්නෝදී ලෞතුරා බුදු වෙන්න බැරි බව තමන් වහන්සේ කල්පනා කරමින් අපර චේතනාව සමතා ගත්තා. දැන් අර දරුවන් දෙන්නා මේ මා මග දෙන්නේ අන්ව සංජය මහ රජුලන් ප්‍රධාන සේනාව මුදියා වන්නේ බෝසතාණන් වහන්සේ කියන දීලා දීවාපුත උඹල රාජ්‍ය පවරනවා නමුත් Taman වහන්සේ කල්පනා කළා මාසයක් මත තාපස දරිද්ද ආරක්ෂා කරගන්න උපකාර වුණා කුටිය මම එකපාරට මාත් කරලා යන්න හොඳ නෑ කියලා තුන් වාරයක් දොස් මුදුන් දී ගන්නගෙන අවිඥානික හිතක් හිතක් නැති කුටියට දලගුණ සැලකීම වශයෙන් තුන් වාරයක් වටවන්දනාවේ ගිහිල්ලා නැවත බඳකට හේතුවා ගඳලයි තාපට අඳුන් මේ කරලා රජ අඳුන් ඇඳලා රජේ ලබාගෙන තමන් වහන්සේ මාලිගාවට වැඩියේ ලෝතුරා බුදුබවට පැමිණ වදාරනවා මානෙනි එදා මේ තේක පුත්‍ර වැද්දා නම් දැන් කන්න ඉෂ්ට විරයෝයි අත්පුත තාපදනං සාරී පුත්‍ර අත්ත විරයෝයි එදා මාත්‍රි දේවිය නම් යතෝදරා දේවියයි ජාතිය කුමාරයා නම් රාහුල කුමාරයායි කුතුනා දිනාවෝන උප්පලවන්නා භික්ෂුණියයි මේ ජූතක බමුණාන දේවදත්ත තෙරුන් වහන්සේ අමිත තාපනා භාර්යාව නන්තිතා මානවිකාවයි පිරිසනම් නූතුරා බුදු පිරිසයි පියානම් සල් සල මහ රජනම් සුද්ධෝදන මහ රජානෝයි කුසති විසවනම් මේ මහා මායා දේවියයි දෙස්සන්ත ගජනන් දැන් ලෝතුරා බුදු මම්ම වෙන්දයි කියා චතුස්සත්‍ය ගලපා මේ විස්තර ජාතක ධර්ම දේශනාව හිමා බදාලා. එතකොට දැන් අපි කල්පනාවට ගත යුතුයි ලෝතුරා බුදුබව පතන උත්තර ඒ දරුවන් දන් දෙන්නා කියා ඇහින් නොබලා කරින්ද බැදී කුමරුන් වාගේ බබලනවා බොහොම කීකරු සුවිනීතයි කොහොමද දරුවන් දන් දෙන්නා කියලා හිතන්නත් බෑ බොහොම දෙනා පුදුමයටපත් වුණා ඒ මොකද එහෙම කරන්න හේතුව මේ අසරණ සත්‍යයන් සංසාරයෙන් ගලවා ගන්න ඔය අන්දමට පරිත්‍යාග පරිත්‍යාගයේ කරන්න ඕන බුදු වෙන්න ත්‍රිවිධ චර්යාව සම්පූර්ණ කරන්න ඕන බුදු වෙන්න සමස්ත්‍රිසත් පාරමිතා ධර්ම පුරන්න ඕන බුදු වෙන්න මේ සතරාකාර අනිත්‍යව සම්පූර්ණ වෙන්න ඕනේ බුදු වෙන්න. බුද්ධ භූමි හතර සම්පූර්ණ වෙන්න ඕනේ බුදු වෙන්න. උදාරාදාස්තය සම්පූර්ණ වෙන්න ඕනේ බුදු වෙන්න. ඉතින් ඒවා විස්තර කරන් දෙලා මදි. මේ ආකාරයෙන් ලෝතුරා බුදු බව උපදවන කාරණාවලට හේතු සම්පදා කියන්නේ. ඒවා උන්වහන්සේ සම්පූර්ණ කළා. එකක් හරි අඳුනා නම් බුදු වෙන්න බෑ. යම් කිසි දෙයකට ඕනෑ කරන දේ වර්ග අඩු නම් ಗುಣ අන්වෙන්නා වාගේ යන්ත්‍රයකට ඕනෑ කරන උපකරණයක් අඩු නම් ක්‍රියා කරවන්ට බැරුවා වාගේ ලෝතුරා බුදු බව ලබනද මේ හැම කාරණයක්ම සම්පූර්ණ වෙන්න දෙකක්වත් අඩු වෙලා බෑ ඒ සියල්ලම දුක් විඳගෙන සම්පූර්ණ කරන්නේ මක් නිසාද අසන්න සත්‍යයන් සංසාරයෙන් ගලවා ගන්නයි ඵල සම්පදා කියන්නේ ඒ ඇතිවෙච්ච ප්‍රතිඵල සමූහයකයි ඒ මොනවාද ඥාන සම්පදා ආනුභාව සම්පදා මේ රූපකාය සම්පදා මේ කියාපු පහාර සම්පදා මේ කියාපු අතර තමයි ඒ වායේ ප්‍රතිඵල පහාර සම්පදා කියන්නේ කෙලෙස් නැති කිරීමයි මොකද ඒක අමුතෙන් කියන්නේ හේතුව රහතන් වහන්සේ කෙලෙස් නැති කරනවා පසේ බුදුරජාණන් වහන්සේ කෙලෙස් නැති කරනවා මොකද කියන්නේ හේතුව සාමාන්‍යත් ආර්යයන් මාර්ග ඥානේ වගේ වගේ මෙලේ බුදුරජාණන් වහන්සේගේ අඥාන මාර්ග ඥානේ සක්මිති රජ කුමාරයා සක්මිති වෙනකොට සත්තුරන් සියල්ල පහළ වෙලා අඩුවක් නැතුව සම්පූර්ණ වෙනවා වාගේ ලෝතුරා බුදුබව පතාගෙන එන බෝසතාණන් වහන්සේ මහා බෝමැද වැඩහිඳ භාවනා වදන වෙලාවේ උපදින ආර්ය මාර්ග ඥානයේ පහළ වෙනකොටම යම් තාක් බුදු කෙනෙකුට ලැබිය යුතු ගුණ තියෙනවා නම් ඒ හැම ගුණයක්ම උන්වහන්සේට පහළ වෙනවා. හැම ගුණයක්ම පහළ වෙනවා. Taman වහන්සේගේ සංස්ථානයේ තුල මේ යම් කිසි දෙයක් දකින්න ඕනෑ කරන ඥානෙ ඇති වෙනවා නම් දකින්න ඕනෑ කරන කාරණේ දකින්න නොදී බලපන සියලු වැටුම් ඉවත් කරනවා. ඊයාවරණ ප්‍රහාණ වශයෙන් සාමාන්‍ය රහතන් වහන්සේලාගේ හිතේ වාසනා දෝෂය කියනවා කෙලෙස් කුරුද්ද කියනවා කෙලෙස් නෑ කුරුද්ද බව කියනවා ඒ නිසා කියන්න කියන ආකාරයෙන් දැක ගන්න බෑ ලෝකුරා බුදු වෙන බුදුරජාණන් වහන්සේගේම නෙවෙයි අභියන් මාර්ග ඥානයේ පහළ වෙනකොට ප්‍රඥා ධෛර්යසිකේ ප්‍රධාන චිත්ත ධෛර්යික ධර්මය ඉර දහසකට සංඝ දහසකට වඩා ආලෝකවත් වෙනවා අති පවිත්‍ර භාවයට පත් වෙනවා ඉතින් මේක විස්තර කරන්න නම් බුදුරජාණන් වහන්සේගේ භවංග හිතාදී යන කියා දෙන්න ඕන වේලාව මදි. ඥාන සම්පදා කියන්නේ අනන්ත ඥාන මණ්ඩලයකින් සම්පූර්ණත්වය. ආනුභාව සම්පදාව කියන්නේ ඉන්ද්‍රියදාදී ආනුභාව සම්පත්තිය. රූපකාය සම්පදා කියන්නේ හිත නිම කරන්න බැරි කියා නිම කරන්න බැරි දැනීම කරන්න බැරි සමාන කිරීමට කිසිවක් නැති රූප සම්පත්තියයි. මේ හතර ලැබෙන්නේ ආනර හේතු සම්පදාන භාවයෙන්. ඊළඟට සත්තුපකාර සම්පදා කියන්නේ தත්යන්ද උදව් කරන්න තිබෙන්න ඕනේ ಗುಣ දෙකෙන් සම්පූර්ණත්වයයි. එනම් ප්‍රයෝග සම්පදා එකක්. ආසේ සම්පදා එකක්. ආසේ සම්පදා කියන්නේ අදාසේ සම්පූර්ණත්වයයි. සමාන්ත වෙන කරදර ගැන නොබලා අනුන්ට යහපතක් වෙයි නම් ඉදිරිපත් වෙන්න පුළුවන් උත්සාහ උතුම් අදහසයි ආශය සම්පදා කියන්නේ. භයෝග සම්පදා කියන්නේ ලාභය, කීර්තිය, ප්‍රසන්නතාවය කිසිම බලාපොරොත්තුවක් නැතුව ධර්මයේ බල දේශනා කිරීම අදහසයි. මේ අනුග දෙක ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේට පවතිනවා. ඒ නිසා එදා ආලවක විමානයේදී බුදු අලුත් මේ ධර්මයේ ශක්ත රැකීම් ආදී নানা ප්‍රකාර කරදර ලැබෙන බව උන්වහන්සේ දන්නවා. නමුත් උන්වහන්සේ වැඩි ආලෝකයක් අපේලා ගෝවා මෙලා දුකින් ගැලවීමටයි අඟුලි මාල ඇඟිල්ල තබා ගන්න දුර්ග නිලපා හදන නෙමෙයි. එදා බුදුරජාණන් වහන්සේ දරුවා දැන් අද මම වෙන අඟුලි මාල ගෙදරට යන්න මම මර ඇඟිල්ල තබා ගන්න ආනන්තගේ කර්මයට අහුව දිවන් දකින්න බෑ. ඒ නිසා තමන් වහන්සේ තනියෙන් මහා කරුණාවෙන් වැඩියා අඟුලිමාල දුවගෙන යනවා මගේ මල් මරනවාට වඩා මේ ධමනයා ගැනීම ගන්න එක හොඳයි බුදුරජාණන් වහන්සේ නමක් බව දන්නේ නැහැ අඟුලිමාල දැන් අධිෂ්ඨාන කළා බුදුරජාණන් වහන්සේ අඟුලිමාලට මට ලං වෙන්න නොහැකි වේවා කියලා අඟුලිමාල කඩුවක් උස්සාගෙන දුවගෙන යනවා බුදුරජාණන් වහන්සේ හිමින් වදිනා ලං වෙන්න බෑ ශ්‍රමණේ නවතින්ද මං නවතුණා බුදු පියාණන් වහන්සේ වදාරනවා මම නැවතිලා නුඹ නැවතිලා නෑ දැන් මේ බුදුරජාණන් වහන්සේ වචනේ ප්‍රකාශ කරේ වදින ගමන් මේ ළමයා උගත් කෙනෙක් ඉස්කෝලේ හොඳ ඉගෙන ගත්ත ඥානවන්ත කෙනෙක් ඒ නිසා මේ තමුතු ප්‍රශ්නයක් අහන්න ඕනේ කියලා සත්‍තාවක් ඇති වුණා මොකද ශ්‍රමණේ යන ගමන් මම නැවතුණා කියන්නේ මොකද මම කරුණාව තුළ නැවතී සිටිමි. මම මෛත්‍රිය තුළ නැවතී සිටිමි. අනුත හිංසා දීලාවක් නොකරන අනුත්තර ගුණය තුළ මම නැවතී සිටිමි. මම මම මේ සංසාරේ නවත්වා සිටිමි. ඔබට එකද නැවතුමක්වත් නැවිසා භූකදේ උත් නවත්වා ගත්තට උට නැවතීමක් නෙවෙයි. කියලා වදාරනකොටම අර ඔක්කොම අර ආයු දාක දාලා උන්වහන්සේ වෙත ගොස් මානකම ඉල්ලුවා. සමන් වහන්සේ දීපු භාවයේ මහා උපසම්පදා ලබා දුන්නා භාවනා වඩා අභියන් මාර්ග ඵලාව භෝධේ අබ්දර අමාම විද්වාන ධාතු සාක්ෂාත් කරගන්නා ඉතින් මේ ආකාරයෙන් ඒකට කියන්නේ සත්තුපකාර සම්පදා කියන එකයි මේ ಗುಣ ಗುಣ මේ ප්‍රතිං කීවාට මේක විශාල මේ විස්තර ඇති ධර්ම දේශනාවක් මෙබඳු ගුණ ඇති බුදුරජාණන් වහන්සේ අද අපට ලැබුණා. දැන් කෙනෙක් හිතන්න පුළුවන් බුද්ධ පූජාවක් එක පාත්‍රයක් පූජා කරා නම් මදිද? අනුරාධපුරේ නෙදා සබලියා සබපිරිකර පූජා කරන්නේ මොකද? මේ තරම් ලක්ෂ ගණන් වත් ශාස්ත්‍රා ප්‍රවතු අසිකයන්න් වහන්සේ අතිපූජනීය මාහෝ සුමේද මහානිපාණ වහන්සේ විසිනි